ඒතර පරමත්ත දේශනාව කවරක්ද කියන එක පිළිබඳව මීට පෙර අපි පවත්වපු වැඩසටහන තුලින් මේ අයට අවබෝධ වෙන්නට ඇති. ඉතින් අද දවසේ අපි මේ බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ ධර්මයන්ගේ තවත් එක් කොටසක් පිළිබඳව පැහැදිලි කරන්නට. ඉතින් මූලික වශයෙන්ම අපි සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඒ කියන්නේ පරමත්ත දේශනාව සහ සම්මුති දේශනාව වශයෙන්. ඒතර සම්මුතිය කියන්නේ කවරක්ද කියන එක අපි තේරුම් ගත්තා. ඒ සඳහා උදාහරණ වශයෙන් පැහැදිලි කළේ අර පංචපකරණ අට කතාවේ සඳහන් වන ගාථා ධර්මයක් එතනදි පෙන්වා දුන්නේ අර සම්මුතිය කියලා කිව්වේ මේ ලෝකයා විසින් පනවගත් දෙයට ඒකට අපි උපමා වශයෙන් පැහැදිලි කළා අර සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණං පරමත්ත වචනං සච්ඡං ධම්මානං තත ලක්ඛණං කියලා. ඒතර ඒකට සම්මුතිය කියලා කියන්නේ යමක් සම්මුතියක් බවට අපි භාවිත කරන්නේ ඒ සම්මුතියක් උනේම සැබෑ සත්‍ය වශයෙන් පවතින නිසා නෙවෙයි ලෝකයාගේ පිළිගැනීමට අනුගත වන නිසා කියලා. ඒතර ඒ අනුසාරයෙන් තමයි අර සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණං. ඒතර මේ සංකේත වශයෙන් තියෙන දේවල් අපි භාවිත කරන්නේ මේ ලෝකයාගේ පිළිගැනීම් වලට අනුරූපීව ඒ නිසා ඒක සත්‍යයි. නමුත් ඒක සත්‍යයක් වෙන්නේ සැබෑවටම සත්‍ය නොවන නිසා. ඒ කියන්නේ දැන් පරමාර්ථ සත්‍ය පරමාර්ථ ධර්ම හැටියට පෙන්වන්නේ ඔක්කොම 82ක් ධර්ම. කියන්නේ සිතයි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි කියන මේ 82 තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. ඒතර පරමාර්ථ ධර්ම සත්‍යයක් බවට පත් වෙන්නේ ලෝකයා පිළිගන්න නිසා නෙවෙයි. දැන් පරමාර්ථ ධර්ම කොටහසයන් ලෝකයා විසින් පිළිගත්තත් නොපිළිගත්තත් ඒකාන්තේම සත්‍යයි. නමුත් සත්‍ය කියන එක අර සම්මුතිය දෙසාවට අපි කතා කරනකොට ඒ සම්මුතිය තුල විද්‍යමාන වන සත්‍ය ඒ සත්‍යයක් බවට පත් උනේ ලෝකයාගේ පිළිගැනීමට අනුරූපී වන නිසා. දැන් ඒ සත්‍ය ධර්මය ලෝකයා විසින් පිළි නොගත්තා කියලා හානියක් වෙන්නේ නැහැ. ඒතර සම්මුතියේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම අන් අයුරකට බඳුන් වීම. ඒ කියන්නේ දැන් අපි නොඑක් විට නොඑක් දේවල් භාවිත කරනකොට දැන් හිතන්න මේ නිවස දැන් නිවස කියන්නේ සම්මුතියක් ප්‍රඥාප්තියක්. එතකොට මේක නොඑක් අනුසාරයෙන් වෙනස් වෙන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි නිරන්තරයෙන්ම මෙම ස්ථානයේ මේ වගේ ධර්ම දේශනා පවත්වනවා නම් අන්න එතකොට අපි එතෙන්ට භාවිත කරන නමක් ධර්මශාලාව කියලා. එතකොට මෙම ස්ථානයේම අපි හිතුව වෙනත් කුමක් හෝ දෙයක් උගන්වන ශිෂ්‍යෝ පිරිසක් යොමු කරගෙන උගන්වනවා කියලා. ඒතර මේ ස්ථානෙන් අපි භාවිත කරන පන්ති කාමරයක් කියලා. ඒතර මේ විදිහට සම්මුතිය කියන එක ඒ සත්‍යයක් වෙන්නේ ලෝකයා ඒ ඒ අනුසාරයෙන් ඒක පනවගත්ත නිසා. ඒතර මේකටම තමයි ප්‍රඥප්තිය කියලත් කියන්නේ. ඒතර ප්‍රඥප්තිය නොඑක් ආකාරයන්ගෙන් බෙදීම් වලට බඳුන් කරලා තියෙනවා. මූලික වශයෙන් අපි එදා පැහැදිලි කළා ප්‍රඥප්ති සයාකාරයකින් යුක්තයි කියලා. ඒ කියන්නේ විජ්ජමාන පඤ්ඤත්තේ අවිජ්ජමාන පඤ්ඤත්තේ විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්තේ අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්තේ විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්තේ අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්තේ කියලා. දැන් අපි තේරුම් ගන්නට උන කවරක් පිළිබඳවද මේ කතා කරන්න කියලා. දැන් මුලින්ම කියන්නේ විජ්ජමාන පඤ්ඤත්ති. ඒතර විජ්ජමාන පඤ්ඤත්ති කියලා කියන්නේ යම් ධර්මයක් සැබෑවටම පවතිනවා නම් විද්‍යමානයි නම් අන්න ඒවට කියනවා විද්‍යමාන පඤ්ඤත්ති කියලා. ඒ කියන්නේ දැන් අපි භාවිත කරනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියලා අපි ඔන්න සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම හතක් නම් වශයෙන් කියනවා. ඒතර ඒත් එක්කම අපි තවත් විදිහකින් මේ නාම රූප ධර්ම ස්කන්ධ ධාතු ආයතන කියලා මේ නම් වශයෙන් යමක් භාවිත කරනවා. ඒතර මේ දේවල් නාමික වශයෙන් නම් අපි පනවගත්ත දේවල්. අන්න ප්‍රඥප්ති. නමුත් මේ පනවගත්ත ප්‍රඥප්තිය හැබැයි සැබෑවටම විද්දිමානයි. දැන් ධාතු කියලා කියනකොට මේ අටලොස් ධාතුන් සැබෑවටම විද්දිමානයි. නාම රූප ධර්ම කියන්නේ ඇත්තටම තියෙන දේවල්. මේ පස්ස වේදනාදී චෛසික ධර්මයන් සැබවින්ම විද්දිමානයි. අන්නේ විද්දිමාන වූ ධර්මයන්ට ඒ දේවල් භාවිත කරනකොට අන්න ඒ අනුසාරයෙන් අපි ඒකට නමක් කියනවා විද්දිමාන පඤ්ඤත්ති කියලා. ඊට තවත් ප්‍රඥප්තියක් තියෙනවා අවිජ්ජමාන පඤ්ඤත්ති. ඒ කියන්නේ දැන් අපි නොඑක් විට මේ නාමයන් භාවිත කරනවානේ. දැන් මිනිසා, නිවස, පර්වත, උයන්, මාලිගා, යාන වාහන මේ ඔක්කොම අපි පනවගන්න ප්‍රඥප්ති. නමුත් මේ මිනිසා කියන කෙනා විමස විමසා බලනකොට මිනිසෙක් කියලා කෙනෙක් විද්‍යමාන වෙන්නේ නැහැ ධර්මතාවයක් හැටියට. ඒ වගේම අපේ තවත් භාවිත කරන යම්තාක් නාමයන් තියෙනවා නම් මේ සියල්ලටම පොදු නමක් භාවිත කරනවා නාම ප්‍රඥප්ති කියලා. ඒතර මේ නිවස කියන එක හෝ වාහනය කියන එක හෝ සත්වයා කියන එක හෝ මේ සියල්ලක්ම අපි භාවිත කළාට විද්‍යමාන වෙන්නේ නැහැ කොතනකවත්. අන්න ඒ නිසා ඒවට නමක් අපි භාවිත කරනවා අවිජ්ජමාන පඤ්ඤත්ති කියලා. ඊළඟට විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති. විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති කියලා කියන්නේ දැන් මේ ධර්මතාවයන් ඉගෙන ගන්නකොට අපි යම් යම් පුද්ගලයන් හඳුන්වනවා රහතන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා. ඒ වගේම දැන් නොඑක් ආකාරයේ 이르දීන් ලබාගෙන තියෙනවා අර තෙවිජ්ජෝ පුද්ගලෝ, චලභිඤ්ඤෝ පුද්ගලෝ කියලා අර ත්‍රිවිද්‍යා ඇත්තන්. ඊළඟට අභිඥා ඇත්තන් වශයෙන් නම් භාවිත කරන යම් යම් අයට. එතකොට ඒ දේවල් භාවිත කරන්නේ ඇත්තටම ඒ ධර්මයන් సంతාන තුල विद्यमान වන නිසා. දැන් ත්‍රිවිද්‍යා කියලා කියනකොට ත්‍රිවිද්‍යාව කියනක සැබවින්ම विद्यමානයි. ඒ වගේම අභිඥා කියනකොට අභිඥා ධර්මත් සැබවින්ම विद्यමාන ධර්ම. එතකොට රහතන් වහන්සේ දැන් රහත් කියන தত্ত্বය ඇත්තටම विद्यමානයි. බුද්ධ කියන දේ ඇත්තටම विद्यමානයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියනකොට හරි අර ත්‍රිවිද්‍යාව ලබාගත් කෙනා තෙවිජ්ජෝ පුද්ගලෝ කියලා හඳුන්වනකොට ත්‍රිවිද්‍යාවක් විද්‍යමාන වුණාට පුද්ගලයෙක් කියලා කෙනෙක් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒතර අනේ විද්‍යමාන ධර්මයක් අවිද්‍යමාන ධර්මයක් එක්ක සම්බන්ධ කරලා භාවිත කරනකොට අන්න ඒකට අපි නමක් භාවිත කරනවා විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤාති කියලා. ඊළඟ තවත් ධර්මතාවයක් තියෙනවා අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති කියලා. ඒතර අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති කියලා කියනකොට එතන වෙන්නේ අවිද්‍යමාන ධර්මයක් විද්‍යමාන ධර්මයක් එක්ක ගල්පල භාවිත කරනකොට අනේවට කියනවා අවිජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති කියලා. ඉතින් තවත් ධර්මයක් තියෙනවා විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති කියලා. ඒතර විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති කියලා කියන්නේ දැන් අපි නොඑක් විට භාවිත කරනවා විදර්ශනා වඩන අවස්ථාවන් වලදී දැන් චක්කුන් අනිච්ඡං කියලා අපි භාවිත කරන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්මයන් හඳුන්වනකොට ආයතනයන් හඳුන්වනකොට විඥාන ධර්මයන් හඳුන්වනකොට අපි භාවිත කරනවා චක්කු විඥාන, සෝත විඥාන ආදී වචන භාවිත කරනවා. ඒ වගේම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් වචන භාවිත කරනවා. ඒතර මෙතන චක්කු කියලා කියන්නේ ඇත්තටම විද්දිමාන ධර්මයක්. කියන්නේ දැන් චක්කු කියලා කියන්නේ මෙතන ප්‍රසාද චක්කුව. ඒතර ප්‍රසාද චක්කුව කියලා කියන්නේ කර්මයේ විපාකයක් හැටියට පහළවන චක්කු ප්‍රසාදයට අපි චක්කුව කියලා කියන ඇහැ. ඒතර විඥානය කියලා කියන්නේ සැබවින්ම විද්දිමාන ධර්මයක්. අනිතර චක්කු විඥාන කියලා වචන දෙකක් භාවිත කරන. ඒතර චක්කුව කියන්නේත් විද්‍යමාන එකක්. විඥානය කියන්නේත් විද්‍යමාන එකක්. එතකොට මේ දේවල් භාවිත කරනකොට අපි නාමයක් කියනවා විද්‍යමානේන විද්‍යමාන පඤ්ඤත්ති. ඇයි ඇස කියන එකත් විද්‍යමානයි විඥානය කියන එකත් විද්‍යමානයි. ඒ වගේම තමයි චක්කු සම්පස්සේ කියනකොට දැන් ඇස කියන එකත් විද්‍යමානයි ස්පර්ශයත් චෛසික ධර්මයක් හැටියට එයත් විද්‍යමානයි. අන්න එතකොට ඒ දෙක අලලා අපි භාවිත කරනවා චක්කු සම්පස්සය කියලා. අන්න එතකොට චක්කුව කියන එකත් සම්පස්සය කියන එකත් විද්‍යමානයි. අන්න ඒ ධර්මයන් භාවිත කරනකොට අපි ඒවට නමින් හඳුන්වනවා විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති. ඊළඟට තවත් නාමයක් තියෙනවා අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති කියලා. කියන අවිද්‍යමාන ධර්ම දෙකක් එකල එකට එකතු කරලා භාවිත කරනවා. අන්න ඒව තමයි මේ නාමයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි භාවිත කරනවා මේ රාජපුරුෂයා කියලා. ඒතර රාජපුරුෂයා කියනකොට මේ රජ කියන කෙනත් ඇත්තටම විද්දිමාන වෙන්නේ පුරුෂයා කියන කෙනත් විද්දිමාන වෙන්නේ එතකොට ශාස්ත්‍රීය කුමාරිකාව කියන. ඒතර ශාස්ත්‍රීය කුමාරිකාව කියනකොට ඒතර එතනක් තියෙන අවිද්දිමාන ධර්ම දෙකක්. ඊළඟට අපි රාජපුත්‍රයා කියනකොට ඒ විදිහටම අවිද්‍යමාන ධර්ම දෙකක්. මෙන්න මේ විදිහට අවිද්‍යමාන ධර්මයක් අවිද්‍යමාන ධර්මයක් සමග ගලපලා භාවිත කරනකොට ඒ නාම ප්‍රඥප්තියන්න කියනවා අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤාත්ති කියලා. එතකොට අන්න මෙන්න මේ ප්‍රඥප්ති 6ට මේ සියල්ලක්ම අයිති වෙනවා. ඉතුරු තවත් අටුවාචාර්යන් වහන්සේලාගේ ණය ක්‍රමයන්ට අනුරූපීව තවත් නොඑක් ආකාරයෙන් මේ ප්‍රඥප්තින් භාවිත කරලා තියෙනවා. එතකොට අන්න අපි දැන් කල්පනා කළ යුත්තේ දැන් අපි පරමාර්ථ ධර්මයන් හඳුනා ගන්නකොට මෙන්න මේ ප්‍රඥාප්තියේ තියෙන වෙනස හොඳින් අවබෝධ කරගෙන ඉන්නට ඕන කරනවා. ඒ කවරක් නිසාද? දැන් මේ සියලු වස්තුන් අපි නම් කරනකොට ඒ නම් කරන්නේ ප්‍රඥාප්තියකින්මයි. එතකොට දැන් අපි මේ පරමාර්ථ ධර්මයන් නම් කරන්නේත් මේ ලෝකයා විසින් නිර්මාණය කරගත්ත යම්කිසි සංකේතයන් අනුසාරයෙන්මයි. එතකොට දැන් අපි වේදනාව කියලා කියනකොට හරි සංඥාව කියලා කියනකොට හරි මේ හැමතැනදීම භාවිත කරන්නේ මේ සම්මුති වචන. නමුත් සම්මුති වචන වලින් භාවිත කළාට මේ ධර්ම ඇත්තටම පරමාර්ථ වශයෙන් විද්‍යමානයි. එතකොට පරමාර්ථ ධර්ම අවබෝධ කරනකොට මේ ප්‍රඥප්තියේ තියෙන වෙනස මනවෙන් අවබෝධ කරන්න කියලා දේශනා කරන්නේ අන්න ප්‍රඥප්තිය නොදැන පරමාර්ථය දැනගන්න ගියොත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අතීතයේ ඉඳලා දේශනා කරා පඤ්ඤත්තින් අනති කම්ම පරමත්තෝ පකාසිතෝ කියලා. උදේ පරමාර්ථය දේශනා කරන්නේම මේ සම්මුතිය ඉක්මවන්නේ නැතිව එනිසා තමයි පඤ්ඤත්තෙන් අනතික්කම්ම මේ ප්‍රඥාප්තිය ඉක්මවන්නේ නැතිව තමයි පරමාර්ථය දේශනා කරලා තියෙන්නේ. එතකොට අන්න අපි පරමාර්ථ ධර්ම අවබෝධ කරනකොට මේ ප්‍රඥාප්තිය පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. මොකද හේතුව අපි මේ ජීවත් වෙන්නේ සම්මුති ලෝකයක් තුල. ඒතර අප වටා මේ විද්‍යමාන වන බොහෝ ධර්මයන් ඇත්තටම පවතින දේවල් නෙවෙයි ප්‍රඥාප්ති වශයෙන් පවත්නා දේවල්. එතකොට ප්‍රඥප්ති වශයෙන් පවත්නා දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාර්ථ ධර්ම විශේෂයි. ඒ කියන්නේ දැන් හිතන්න අපි දැන් යමක් භාවිත කරනවා ගස කියලා. එතකොට ගස කියලා කියන්නේ සම්මුතියක් නේ ප්‍රඥප්තියක්. නමුත් ඒ ප්‍රඥප්තිය පනවලා තියෙන්නේ පරමාර්ථ ධර්මයන් විශේෂයි. දැන් ගස කියන එක අපි බෙදාගෙන ගියොත් අපිට මොනවද සම්මුඛ වෙන්නේ? අන්න එතන සම්මුඛ වෙන්නේ සුද්ධාෂ්ටක රූප කලාපයන් ටිකක්. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන අන්න සුද්ධාෂ්ටක කලාපයක් තමයි මේ ගස කියන එක තුල विद्यमान වෙන්නේ. ඒතර මෙන්න මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවක් තමයි අන්න අපි ගස කියලා පනවගෙන තියෙන්නේ. අන්න ওই විදිහට තමයි මේ ගස් ගල් පර්වත යාන වාහන ගෙවල් දොරවල් මේ ඔක්කොම ඒ විදිහේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගානක එකතුවක්. එතකොට අන්න අපි මේ පරමාර්ථ ධර්මයන් විශේෂයි තමයි ප්‍රඥප්තියෙන් පනවගෙන තියෙන්නේ. ඒතර අපි මේසය කියලා යමක් භාවිත කරනවා. ඒතර මේසය කියලා ඇත්තටම विद्यमान වන ධර්මයක් තියනවාද? නෑ මේසය කියලා කියන්නේ ප්‍රඥාප්ති ධර්මයක්. ඒතර මේසය කියන එක අපි විග්‍රහ කරගෙන ගියොත් බෙද බෙදා බැලුවොත් මොනවද අපිට මුණ ගැහෙන්නේ? අපිට මුණ ගැහෙන්නේ ලී ටිකක් නේ. ඒතර ඒ කියන්නේ උඩට හිටවු පුලි කෑලි හතරක් සහ ඊට හරහා දාලා තියෙන ලෑලි කෑලි ටිකක් අපිට මුණ ගැහෙනවා. ඒතර මේසය කියන්නේ ලී කෑලි ටිකටද? ඒත් නෑ. මොකද ඒ ලී කෑලි ටිකම කොටස් කරලා එකට මිටියක් කරලා බැඳලා තිබ්බොත් එහෙනම් ලී කෑල්ල ටිකටත් මේසය කියන්න ඕන. අපි එතකොට මේසය කියලා කියන්නේ නෑ. ඒතර මේසය කියන්නේ කවරක්ද? ලී කෑල්ල ටිකක් නෙවෙයි. නමුත් ඒතර ලී කෑල්ල ටික එකතු කරලා යම්කිසි ස්වභාවයකට පවත්වනකොට අන්න සිතට දැනෙන අර්ථයක් තමයි මේසය කියලා කියන්නේ. අන්න ප්‍රඥප්තිය. එතකොට අන්න ඒක පනවගත්තේ කවරක් විශේෂයිද? පරමාර්ථ ධර්මයක් විශේෂයි. ඒ කියන්නේ අන්න රූප දැන් ලීය ලීය කියන එක විමසම විසා බැලුවොත් අපිට අවසානයේට මුණ ගැහෙන්නේ රූප කලාප ටිකක් පමණයි. අන්න ඒ විදිහට අපි මේ දකින හැම වස්තුවක් විශේෂයෙන්ම පවත්නාමේ ධර්මතාවය නුවණින් අවබෝධ කරගන්න මහන්සියක් දරන්නට ඕන. එතකොට මේ සම්මුතිය අවබෝධ කරගන්න ප්‍රඥප්තිය තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ අපිට මුණ ගැහෙන සම්මුඛ වන වස්තුන් හොඳට ඒ දේවල් විමස විමසා බලන එක. එතකොට ප්‍රඥාප්තියේ පරමාර්ථයේ තියෙන වෙනස තමයි විමසා බලන්නට මත්තෙන් ප්‍රඥාප්තිය කියන එක මහත් දෙයක්සේ වැටහෙනවා. නමුත් විමසා බලන කල්හි අවසානයේදී අතුරුදහන් වෙනවා. ඒක තමයි ප්‍රඥාප්තියේ ලක්ෂණය. දැන් මේ නිවස කියලා එක ප්‍රඥාප්තියක්නේ. එතකොට අපි ඒක විමසා බලන්නට මත්තෙන් අපිට ඒක මහත් දෙයක් විදිහට වැටහෙනවා. නමුත් ඒ දේ විමස විමසා බලනකොට අන්න අපි ඒක බෙද බෙදා බලනකොට අන්තිමේදී නිවස කියන එකක් विद्यमान වෙනවද? නෑ ඒක අන්න අතුරුදහන් වෙනවා. අන්න ප්‍රඥප්තියේ වෙනස. නමුත් පරමාර්ථයේ තියෙන ස්වභාවය තමයි විමසා බලන්නට මත්තෙන් කිසිවක් නොපෙනෙනවා. නමුත් විමසා බලන කල්හි ඒ දේ නැවත නැවත මතුවලා පේන්න පටන් ගන්නවා. දැන් බලන්න. දැන් අපි කියනවා දැන් චෛතසික ධර්මයක් අරගෙන බලන්න. දැන් අපි කියනවා පස්ස, වේදනා, සංඥා, චේතනා මේ විදිහේ චෛතසික ධර්ම ගැන කතා කරනවා. නමුත් දැන් ඔය ඇත්තන්ට මේ පස්සය, වේදනාව, සංඥාව කියන එක ඇහෙනකොට මොන හරි දෙයක් ලොකුවට වැටහෙනවද? අර නිවසක් කියලා ඇහෙනකොටම අපිට යම් දෙයක් සටහන් වශයෙන් වැටහෙනවා. නමුත් පස්ස වේදනාදී චෛසික ධර්මයක් ගැන අහන්නට ලැබෙනකොට මොකක් හරි දෙයක් හිතට වැටහෙනවද ලොකුවට දෙයක්? වැටහෙන්නේ. නමුත් ඒක විමස විමසා බලනකොට අන්න මේක නුවණින් මානසිකාර කරනකොට අන්න මතුවලා පේනවා මේ පස්සේ කියලා එකක් තියෙනවා. වේදනාව, සංඥා ආදී චෛසික ධර්මයන් විද්‍යමානයි කියලා අන්න ප්‍රකටව වැටහෙන්න පටන් ගන්නවා. අන්න පරමාර්ථයේ ප්‍රඥප්තියේ අතර තියෙන වෙනස. ඉතින් අද දවසේදී අපි මේ පරමාර්ථ ප්‍රඥප්ති පිළිබඳ ලොකු විස්තරයක් කරන්න යන්නේ කවරක් නිසාද? අපි පෙර දවසේදී මේ පිළිබඳ විශාල වශයෙන් කාරණා කියලා දුන්න නිසා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පරමාර්ථ ධර්ම සතර පිළිබඳව පැහැදිලි කරන්නට. දැන් පරමාර්ථ ධර්ම සියල්ලක්ම 82ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ අතරින් මේ චිත්තය චෛතසික රූප නිබ්බාන කියන මේ සතර තථාගතයන් වහන්සේ විසින් නුවණින්ම අවබෝධ කරපු ධර්මතා කොට්ටාසයක්. ලෝකයේ තුල මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නොඑක් ආකාරයේ වාද විවාදයන් පවතින්නේ මේ අභිධර්මය කියන එක පරමත්ත දේශනාව කියන එක පිළිබඳව නොඑක් ආකාරයේ විමතීන් හටගෙන තියෙන්නේ මේ ධර්මයන් දකින්නට තියෙන දුෂ්කර භාවය නිසාමයි. ඒ කවරක් නිසාද අතීතයේ පටන්ම දේශනා කළා මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව හඳුන්වනකොට කියනවා අභිධර්මය කියන එක තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයටම ගෝචර වන එකක්. අන්න ඒ නිසාම යම් කිසි කෙනෙක් මේ අභිධර්මය කියන එක ප්‍රතික්ෂේප කරනවා නම් අන්න එතකොට දේශනා කරනවා මේ අන්න එතකොටම කියනවා යමෙක් අභිධර්මයේ කියන එක ප්‍රතික්ෂේප කරනවා නම් එයා කවරක්ද කරන්නේ? අන්න ජින චක්කේ පහාරං දේති. අන්න ජින චක්‍රයට පහර දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා අභිධම් දැන් අභිධර්මයේ කියන එක යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් අන්න ඒ කෙනා ජින චක්කේ පහාරං දේති. මේ ජින චක්‍රයට පහර දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ විසරද ඥානයන් නවත්වන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සෝතුකාමං මේ ධර්මයේ අහන්නට කැමති පිරිස නොමග යවන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අරිය මග්ගේ ආවරණං බන්ධති. ආර්ය මාර්ගය හරහා වැටක් බඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒතර මේ තරම් හානියක් වෙනවා ලෝකයාට මේ පරමාර්ථ ධර්ම පිළිබඳ නියමාකාර අවබෝධයක් නොමැති වුණොත් එතකොට තථාගතයන් වහන්සේ විසින් පමණක් අවබෝධ කළ හැකි ධර්මතා කොටාසයක් තමයි මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. අන්න ඒ නිසාම තමයි මේ දේවල් අවබෝධ කරන්න ගොඩාක්ම දුෂ්කර වෙන්නේ. දැන් ඒකට උදාහරණ වශයෙන් ඔය ඇත්තන්ට හොඳට විමසා බලන්නට පුළුවන් තථාගත ධර්මයේ තුල ප්‍රකට වශයෙන් සියලු දෙනා විසින් අවබෝධ කළ යුතු ධර්මයන් බවට පත් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මයන්, සෝවිසි ප්‍රත්‍යයන්, ත්‍රිලක්ෂණයන්, බොජ්ජංග ධර්මයන් මෙන්න මේ ධර්මතා තමයි සියලු දෙනා විසින් අවබෝධ කළ යුතු වන්නේ. එතකොට පරමාර්ථ ධර්ම ගැන අපි විමසා බලනකොට දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලත් පටිච්ච සමුප්පාදයේ තුලත් සෝවිසි ප්‍රත්‍යයන් තුලත් බොජ්ජංග ධර්මයන් තුලත් මේ සියලු තන්හි විද්‍යමාන වෙන්නේ මේ පරමාර්ථ ධර්ම කොටාසියන්මයි. එතකොට තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දුන්නේ මේ නොඑක් ආකාරයෙන් මේ සත්වයාට අවබෝධ කරන්න දුෂ්කරතා හටගත් මේ ධර්මතාවයන් තථාගතයන් වහන්සේගේ ඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කරගෙන පවතින්නේ සැබෑම සත්‍ය ධර්මයන් කවරක්ද කියලා මේ පරමාර්ථ ධර්මයන් උපයෝගී කරගෙන ලෝක සත්වයාට පෙන්වලා දුන්නා. ඒතර පරමාර්ථ ධර්ම තුලින් සමත් වෙන්නේ මේ නාම රූප ධර්ම වශයෙන් පවතින මේ ධර්මතාවයන්ගේ පවතින යථා තත්වය මනවින් මතු කරලා පෙන්වන එක. ඒතර මේ නාම රූප ධර්ම විශේෂයි සත්පුද්ගල ප්‍රඥාප්තියන් ආරෝපණය කරගන්නකොට අන්න එතන ඉඳන්ම මේ ලෝක සත්වයා මුලාවටපත් වෙනවා. ඒ කවරක් නිසාද මේ හැමතැනම विद्यमान වන ධර්මතාවයන් තුල පවතින්නේ පරමාර්ථ ධර්මයන් යයි කියලා අවබෝධ කරන්න තියෙන දුෂ්කරතාවය හේතු කරගෙන. ඒතර පරමාර්ථ ධර්මයන් පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපේ සමත් විය යුත්තේ මේ පරමාර්ථ ධර්ම වශයෙන් හඳුන්වන චිත්ත චෛසික ධර්මයන් නම් වශයෙන් පමණක් භාවිත කිරීම නෙවෙයි. ඒතර සිත් මෙච්චරයි, චෛසික ධර්ම මෙච්චරයි, රූපයන් මෙපමණයි කියලා විමසා විමසා බලනකොට පරමාර්ථ ධර්ම ගැන නියම දැනීමක් ඇති කරගත්තා වෙන්නේ ඒ ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාකාරීත්වය Tamanගේ නුවණින් නිතරම දකින්නට සමත් ඥානයක් ගොඩනගා ගත්තොත් පමණයි. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපේ මේ සත්ව පුද්ගල භාවයෙන් කතා කරන මේ නාම රූප ධර්මයන් යම් කිසි කෙනෙක්ට වැටහෙනවා සත්වේක් හැටියට. එතකොට දැන් සත්වේක් හැටියට වැටහෙන්නේම පරමාර්ථ ධර්ම ටික පරමාර්ථ ධර්ම ටිකක් හැටියට දකින්නේ නැති නිසා. ඒතර යම් වෙලාවක පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙන් වටහා ගත්තොත් අන්න ඒ කෙනා තේරුම් ගන්නවා මේ හැමතැනම තියෙන්නේ ඇලිය යුතු දේවල් සහ ගැටිය යුතු දේවල් නෙවෙයි හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීව පවත්නා ධර්මයන් පමණයි අන්න ඒක අවබෝධ කර ගැනීමම තමයි සත්‍ය දර්ශනයක් අවබෝධ වුණා කියලා කියන්නේ. ඒතර ඒක අවබෝධ නොවන නිසා තමයි මේ ලෝකයේ තුල මේ ඇලීම් ගැටීම් පවත්න්නේ. නොඑක ආකාරයේ විෂමතාවයන් පවතින්නේ. මේ විශාල බරක් Taman සිත්වල දරාගෙන විශාල දුක්ඛයක් උරුම කරගෙන මේ භව ගමන තුල නිරත වෙන්නේම මේ පරමාර්ථ ධර්මයන්ගේ නියම පැවැත්ම මනවින් නොදක්නා නිසා. එනිසා අපි මේ උත්සාහ දරන්නේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගන්නට. ඉතින් ඒ නිසා අපි අමාරුවෙන් හරි මේ ධර්මයන් ඉගෙන ගන්නට උත්සාහයක් දරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒතර අභිධර්මාර්ථ සංග්‍රහයට අනුරූපීව තමයි මේ ධර්ම දේශනාවන් අපේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අභිධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් සඳහා මූලික වශයෙන් ඉගෙන ගත යුතු ධර්මතාවයන් නම් කරලා තියෙනවා. ඒතර අතීතයේ ඉඳලම මූලික වශයෙන් දැන් අභිධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රකරණ වශයෙන් ග්‍රන්ථ හතක් විද්‍යමානව පවතිනවා. ඒ කියන්නේ ධම්ම සංගණී, විභංග, පුද්ගල පඤ්ඤත්ති, ධාතු කතා, කතාවත්තු, යමක, ප ဋ ාණ කියලා ප්‍රකරණ සතක් දේශනා කරලා තියෙනවා. ඒතර තථාගතයන් වහන්සේගේ සමස්ත බුද්ධ දේශනාවම ධර්මස්කන්ධ 84000ක් කියලා නම් කරලා තියෙනවා. ඒක නිකම්ම නම් කරපු එකක් නෙවෙයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින්ම නම් කරපු දෙයක්. කියන්නේ උන්වහන්සේ දේශනා කරපු අපදාන පාළියේ තේර තේර ගාථාවල තියෙනවා. ද්වාසීතින් බුද්ධතෝ ගන්හි දේසහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේ මේ ධම්මා පවත්තිතෝ කියලා ආනන්ද තෙරුන් වහන්සේ ධර්මස්කන්ධ 84000ක් දැනගෙන හිටියා කියලා දේශනා කරනවා. ඒකෙන් උන්වහන්සේ දේශනා කරන ධර්මස්කන්ධ 82000ක් බුදුරජාණන් වහන්සේගෙනුත් ධර්මස්කන්ධ 2000ක් ශ්‍රාවකයන් වහන්සේලාගෙනුත් ඉගෙන ගත්තා කියලා. ඒතරේ අනුසාරයෙන් තමයි ධර්මස්කන්ධ 84000ක් බවට පත් වෙන්නේ. එතකොට ඒ අතරින් ධර්මස්කන්ධ 21000ක් සූත්‍ර පිටකයේලා සංග්‍රහ වෙනවා. ධර්මස්කන්ධ 21000ක් විනය පිටකෙහිලා සංග්‍රහ වෙනවා. ඒතර ඉතිරි ධර්මස්කන්ධ 42000ම विद्यमान වෙන්නේ අභිධර්ම පිටකෙහිලා. ඒතර බුද්ධ දේශනාවෙන් භාගයක්ම පවතින්නේ අභිධර්ම පිටකයේ තුල. එතකොට අන්න ඒ නිසා තමයි සූත්‍ර පිටකයේ තුලත් විනය පිටකයේ තුලත් මේ අභිධර්මය නිරන්තරයෙන්ම සඳහන් වෙනවා. එතකොට ඒ සඳහන් වන ස්ථාන අපි නොඑක් ආකාරයෙන් ගිය වැඩසටහනේදී පෙන්වලා දුන්නා විනය පිටකය තුල සහ සූත්‍රාන්ත පිටකය තුල කිනම් සූත්‍රවලද මේ අභිධර්මයේ පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ. කිනම් විනය පිටකයේ කිනම් ස්ථානයන් තුලද මේ අභිධර්මයේ පිළිබඳ සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඊටර අපි ඒක පැහැදිලි කළේ මේ අභිධර්මයේ කියන එක විනය සූත්‍ර පිටකයන් තුලත් විද්‍යමානයි කියන එක පෙන්වන්න. නමුත් මේක අපිට ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අභිධර්මයේ කියන එක සැබවින්ම බුද්ධ දේශනාවක්ම වෙන නිසා. ඒ අනුසාරයෙන් අභිධර්ම පිටකේ ඉගෙන ගන්නකොට අභිධර්මය සප්ත ප්‍රකණයට බහැලා ඉගෙන ගන්නට මත්තෙන් අභිධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගෙන තමයි පිටක ග්‍රන්ථ තුලින් ඉගෙන ගන්නට සමත්කමක් ඇති වෙන්නේ. ඒතර ඒ නිසා අතීතයේ ඉඳලා මේ නොයෙක් ග්‍රන්ථයන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්ම චන්ද්‍රිකා මේ විදිහේ නොයෙක් ග්‍රන්ථයන් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහය තුල මේ අභිධර්මයේ ඉගෙන ගන්න අය විසින් පරිච්ඡේද 9කට කඩලා මේ අභිධර්ම පාඩම් පිළිවෙලින් උගන්වලා තියෙනවා. අන්න ඒ අනුසාරයෙන් තමයි අපිත් මේ අභිධර්මයන් මේ ඇත්තන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මූලික වශයෙන් අභිධර්මයන් ඉගෙන ගන්නකොට මේ පරමාර්ථ ධර්ම වශයෙන් පවතින මේ චිත්ත පරමාර්ථය මූලික වශයෙන් අපි ඉගෙන ගන්නට අවශ්‍ය කරනවා. ඒතර චිත්ත පරමාර්ථය ඉගෙන ගන්නකොට සිත කියන එක එක පරමාර්ථ ධර්මයක් හැටියටයි දේශනා කරලා තියෙන්නේ. නමුත් සිත කියන එක එක පරමාර්ථ ධර්මයක් හැටියට දේශනා කළාට සිතේ සිද්ධ සිද්ධ වෙන නොඑක් ආකාරයේ කෘත්‍ය ධර්මයන් උපකාර කරගෙන ඒ වගේම සිතේ තියෙන නොයෙකුත් ප්‍රභේදයන්ට අනුරූපීව මේ සිත කියන එක නොඑක් ආකාරයේ ප්‍රභේදයන්ට කොටස් කරලා නම් කරලා දීලා තියෙනවා. අන්න ඒ අනුසාරයෙන් ගන්නකොට මූලික වශයෙන් සිත කියන එක සංක්ෂිප්ත ක්‍රමයෙන් සහ විස්තර ක්‍රමයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ අතරින් සංක්ෂිප්ත ක්‍රමයෙන් සිත් 89කුත් විස්තර ක්‍රමයෙන් සිත් 121 කොත් දේශනා කරලා තියෙනවා. ඒ විස්තර ක්‍රමයෙන් සිත් 121ක් බවට පත් වෙන්නේ සිත ප්‍රධාන වශයෙන් ඒකට කියන භූමි වශයෙන් සිත් බෙදෙනවා කියලා. භූමි වශයෙන් සිත් බෙදෙනකොට ආකාර හතරකට නම් කරනවා. ඒ කියන්නේ කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා ආකාර හතරකට බෙදෙනවා. ඒ අතරින් කාමවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක් සහ ලෝකෝත්තර සිත් සංසිත්‍ර ක්‍රමයෙන් 8ක් දක්වා විග්‍රහ කරලා තියෙනවා. ඒතර කාමවචර සිත් අතරින් කාමවචර සිත් 54යි, රූපවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි වශයෙන් ගත්තාම සියලු සිත් 89ක් බවට පත් වෙනවා. ඒතර 8ක් වශයෙන් ගත්ත ලෝකෝත්තර සිත් ටික ධානයන්ගේ බෙදී යෑමෙන් මේ ලෝකෝත්තර සිත් 8 40ක් බවට පත් වෙනවා. ඒක ඉදිරියේදී ඉගෙන ගන්නට ලැබෙනවා. මේ ඵලසිත් සහ මාර්ගසිත් කියන මේ කොටස් කොටාසයන් කොහොමද 40ක් බවට පත් වෙන්නේ කියලා. එතකොට ලෝකෝත්තර සිත් 8ක් ලෝකෝත්තර සිත් 40ක් වශයෙන් ගත්තාම අර කාමවචර සිත් 54යි රූපවචර සිත් 15යි අරූපවචර සිත් 12 එකතු වුනහම විස්තර ක්‍රමයෙන් සිත් 121ක් බවට පත් වෙනවා. ඒතර දැන් පැහැදිලි නේද? සිත් 121ක් සහ 81ක් බවට පත් වෙන්නේ කවර න්‍යායන්ගෙන්ද කියන එක. ඒතර මේ අතරින් කාමාවචර සිත් 54 මේවට කාමාවචර කියන නාමය භාවිත කරලා තියෙන්නේ වැඩි වශයෙන්ම කාමාවචර ලෝකයන් තුල පහළවන නිසා මේවට කියනවා කාමාවචර සිත් කියලා. ඒතර රූපාවචර සිත් කියලා කියන්නේ වැඩි වශයෙන් රූපාවචර ලෝකවලම පහළවන නිසා ඒවට කියනවා රූපාවචර සිත් කියලා. අරූපාවචර සිත් කියලා කියන්නේ ඒ සිත් වැඩි වශයෙන් අරූප ලෝකයන් තුල පහළ වන නිසා අරූපාවචර සිත් කියලා කියනවා. ඒතර ලෝකෝත්තර සිත් කියලා ඒවට හඳුන්වන්නේ ඒ දේවල් ලෝකෝත්තර ධර්මයන් අරුමුණු කරමින්ම පහළ වන නිසා. ඒතර ඒ අනුසාරයෙන් කාමාවචර සිත් පිළිබඳව තමයි අපි මුලින්ම ඉගෙන ගන්නෙ. ඒතර කාමාවචර සිත් ඉගෙන ගන්නකොට මේ කාමාවචර සිතත් නොඑක් ආකාරයේ බෙදීම් වලට ලක් වෙනවා. ඒතර කාමාවචර සිත් 54 කොට්ටාස තුනකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඒ කියන්නේ මේ කාමාවචර සිත් 54 බෙදෙනවා අකුසල් සිත් 12ක් වශයෙන්ුත් අහේතුක සිත් 18ක් වශයෙන්ුත් ඒ වගේම සෝභන සිත් 24ක් වශයෙන් අන්න කාමවචර සිත් 54 කොටස් වලට බෙදෙනවා. පැහැදිලිද ඒක? කියන්නේ කාමවචර සිත් 54ක් බවට පත් වෙන්නේ ඒ තුල තියෙනවා අකුසල් සිත් 12ක් අහේතුක සිත් 18ක් සහ සෝබන සිත් 24ක්. ඒතර මේ සියල්ල තමයි 54ක් බවට පත් වෙන්නේ. ඒ අතරින් කාමවචර සිත්වල මුලින්ම උගන්වන්නේ අකුසල් සිත් 12 පිළිබඳවයි. ඒතර අපි හැම කෙනෙක් විසින්ම මේ අකුසල් සිත් කවරක්ද කියලා මනවෙන් අවබෝධ කරගෙන තියෙන්නට ඕන. ඒ කවරක් නිසාද සාමාන්‍ය ලෝකයේ තුල වැඩි වශයෙන් පහළ වෙන්නේ මේ අකුසල් සිත් නිසා. ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ ජීවිතයක් තුල දැන් එක දවසක් ගෙවිලා දැන් අපි හිතමු එක දවසක් ගෙවෙනකොට සාමාන්‍ය ලෝකයාගේ මේ දවස ගෙවෙන්නේ වැඩිපුරම මේ අකුසල් සිත් බහුල කොට වර්ධනය වීමෙන්. ඒතර දැන් අභිධර්මය කියන එක ලෝකයාට මහා ගැඹුරු දෙයක් හැටියට වැටහුණාට දැන් අභිධර්මය කියන එක ඇත්තටම ගැඹුරුයි අවබෝධ කරන්න දුෂ්කරයි. නමුත් අභිධර්මය කියන්නේ ජීවිතෙන් පරිබාහිර වෙච්ච දෙයක් නෙවෙයි. අභිධර්මය කියලා කියන්නේ සෑම මොහොතකම විද්‍යමානව පවතින ධර්මතාවයක්. ඒතර යම් කෙනෙක් මේ ධර්මතාවය මනවෙන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ එයා මේ ලෝකයේ තුල තියෙන කිසිම ආරම්මණයක් එක්ක ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නැහැ. දැන් අපි ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ අපි තුල මේ ධර්මතාවයන් ගැන නියමාකාර අවබෝධයක් නොමැතිකම නිසා. ඒතර යම් වෙලාවක අපි අවබෝධ කරගත්තොත් මේ පවතින්නේ කවර ධර්මයක්ද? කිනම් හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීවද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා අන්න ඒක අවබෝධ කරන්න සමත්කමක් දක්වන්නේ මේ අභිධර්මය මනවින් අවබෝධ කරගෙන ඉන්න කෙනාම පමණයි. ඊටර ඒක ඉදිරියට තේරෙවි මේ අභිධර්මයන් ඉගෙන නොගැනීම නිසා පරමාර්ථ ධර්ම අවබෝධ නොගැනීම නිසා කොයිතරම් හානියක් එක දිනයක් තුළ මේ ලෝක සත්වයාට සිද්ධ වෙනවද කියලා. ඒක හොඳටම තේරෙන අහේතුක සිත් ඉගෙන ගන්නකොට. මොකද අහේතුක සිත් නොදන්නා නිසා බොහෝ විට බොහෝ ඇත්තන් අප්‍රමාණ අකුසල කර්මයන් රැස් කර ගන්නවා Tamanගේ ජීවිත තුළ. ඉතින් ඒවා ඉදිරියට අපිට තෝරා ගන්නට පුළුවන්. දැන් මූලික වශයෙන් අකුසල් සිත් උගන්වනවා සියල්ල 12ක්. ඒ අකුසල් සිත් 12 නැවත කොටස් වලට බෙදෙනවා. අකුසල් සිත් 12 නැවත කොටස් 3කට බෙදෙනවා. ඒ කියන්නේ ලෝභ මූල සිත්, දේශ මූල සිත්, මෝහ මූල සිත් කියලා. ලෝභ මූල සිත් 8ක්, දේශ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක් වශයෙන්. ඊතර මේ සිත් 12 ලේසියෙන් මතක තියාගන්න අභිධර්මාර්ථ සංග්‍රාහේ ගාථා ධර්මයක් දේශනා කරලා තියෙනවා. එතකොට අපි ඒ ගාථා ධර්මයේ මතක තියාගන්න ලේසි. ඒ ගාථා ධර්මයේ මතක තියාගත්තොත් මේ සිත් ටික නැවත අමතක වෙන්නේ නැතිව ධාරණය කරගන්නට පුළුවන් වෙනවා. කියන්නේ එතන පැහැදිලි කරනවා අට්ඨදා ලෝභ මූලානි, දෝෂ මූලා නිචද්විධා, මෝහ මූලා නිචද්වේති, ද්වාදසා කුසලා සියුම් කියලා. කියන්නේ ලෝභ මූල සිත් 8ක්, දේශ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක්, සියලු සිත් 12ක් වශයෙන් මේ ගාථාව තුල හඳුන්වලා දීලා තියෙනවා. ඒතර මේ ඉගෙන ගන්න එක කටපාඩම් කරගන්න එක වැදගත් වෙන්නේ කවර හේතුවක් නිසාද කියලා අපි පෙර වැඩසටහනේදී මතක් කරානේ අර කාරණා පහක් තේනානේ මතක ඇතිනේ සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විජ්ජන්තෝ කියලා. එතකොට මේ අතරින් අද අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝභ මූලික සිත් අට පිළිබඳව. ඒතර ලෝභ මූලික සිත් අට අපි මූලික වශයෙන් සංක්ෂිප්තයෙන් ඉගෙන ගන්නට ඕන. ඒතර ලෝභ මූල සිත් අට නම් කරලා තියෙන්නේ සෝමනස්ස සහගත, දිට්ටිගත සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත, දිට්ටිගත සංපයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත, දිට්ටිගත විප්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත, ditthිගත විප්පයුත්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත, ditthිගත සම්පයුක්ත සසංකාරික සිත, උපේක්ෂා සහගත, ditthිගත විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත, ditthිගත විප්පයුත්ත සසංකාරික සිත. අන් ඔය ආදී වශයෙන් අකුසල් සිත් 8ක් නම් කරලා තියෙනවා. ඒතර මේ අට දැනට හිතුණට මෙව මතක තියාගන්නේ කොහොමද කියලා කාරණා තේරුම් ගන්නකොට මේ දේවල් අමතක වෙන්නෙම නැහැ. දැන් අපි පළවෙනි දැන් මේ සිත් තේරුම් ගන්නකොට අපි කෙටියෙන් බොහොම සරලව ඉගෙන ගමු. දැන් මෙතන පළවෙනි සිත හැටියට දේශනා කරන්නේ සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. ඒතර මෙතන වචන කීපයක් සඳහන් වෙනවා. සෝමනස්ස සහගත කියලා වචනයක් සඳහන් වුණා. දිට්ඨිගත සම්පයුක්ත කියලා වචනයක් සඳහන් වුණා. අසංඛාරික කියලා වචනයක් සඳහන් වුණා. ඒතර මේ ලෝභ මූලසිත 8ේම අපි ඉගෙන ගන්න ඕන වචන ටිකක් තියෙනවා මුලින්ම. ඒ තමයි සෝමනස්ස සහගත කියන වචනේ ඉගෙන ගන්න ඕන, උපේක්ෂා සහගත කියන වචනේ ඉගෙන ගන්නට ඕන. ඒ වගේම දිට්ටිගත සම්පයුක්ත කියන වචනය ඉගෙන ගන්න ඕන. දිට්ටිගත විප්පයුක්ත කියන වචනය ඉගෙන ගන්නට ඕන. ඒ වගේම අසංකාරික, සසංකාරික කියන වචනයන් ඉගෙන ගන්නට ඕන. ඒ ඉගෙන ගන්නේ සිතක් සෝමනස්ස සහගත වෙන්නේ කවර හේතුවක් නිසාද? ඒ සිතට සෝමනස්ස සහගත කියන නාමය භාවිතා කරන්නේ කවර හේතුවකටද? ඒ වගේම යම් සිතක් දිට්ඨිගත සම්පයුක්ත වෙන්නේ කවර හේතුන් නිසාද? දිට්ඨිගත විප්පයුක්ත වන්නේ කවර හේතුන් නිසාද? ඒ වගේම සිතක් අසංකාරික වශයෙන් හා සසංකාරික වශයෙන් නම් කරන්නේ කවර හේතුවක් නිසාද? ඒතර පළවෙනි සිත අපි නම් කරේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත කියලා. ඒතර සිතක් දැන් මෙතන අපි නම් කරන්නේ අකුසල් සිත් පිළිබඳවයි. එතකොට මෙතන සෝමනස්ස සහගත යම් සිතක් සෝමනස්ස සහගත බවටපත් වෙන්නේ කිනම් අවස්ථාවකදීද? ඒතර මේ වචනේ අර්ථයෙන්ම පැහැදිලියේ සෝමනස්ස කියලා කියන්නේ සතුටනේ සතුටට සොම්නසට කියන නමක්. ප්‍රීතියට කියන නමක්. ඒතර ප්‍රීතිය කියලා කියන්නේ චෛස් එක ධර්මයක්. ඒතර ඒ චෛස් එක ධර්මය ප්‍රකීර්ණක චෛස් එකක් හැටියට හඳුන්වන්නේ. ඒ අතරින් සෝමනස්ස සහගත කියලා කියන්නේ ඉෂ්ඨාරම්මණයක් අරමුණු කරමින් යම් සිතක් පහළ වෙනවා නම් ඒ ඉෂ්ඨාරම්මණය හේතු කරගෙන තමයි සිත සෝමනස්ස සහගත ස්වභාවයට පත්වන්නේ. ඒ කියන්නේ ස්ථාරම්මණයක් කියලා කියන්නේ දැන් හිතන්න තමන්ට දකින්නට ලැබෙනවා ප්‍රියමනාප රූපයක්. අන්නේ ප්‍රියමනාප රූපයන්ට කියනවා ස්ථාරම්මන කියලා. ඒ වගේම ස්ථාරම්මන ශබ්ද තියෙන්න පුළුවන්. ගඳ සුවඳ තියෙන්න පුළුවන්. රසයන් තියෙන්න පුළුවන්. ස්පර්ශයන් තියෙන්න පුළුවන්. එතකොට යම් සිතක් ස්ථාරම්මණයක් සම්මුඛ වුණාම අන්න ඒ සිත සෝමනස්ස සහගත බවට පත් වෙනවා. දැන් පැහැදිලිද? ඒ කියන්නේ දැන් හිතන්න තමන්ට දකින්නට ලැබෙනවා මේ බොහොම ලස්සන මලක්. දැන් මලක් කියන කිෂ්ඨාරම්මණයක්නේ. හැමෝම කැමති වෙන දෙයක්. ප්‍රිය කරන ආරම්මණයක්. ඒතරම් මේ ඉෂ්ඨාරම්මණයක් සම්මුඛ වුණාම බොහෝ විට සිත සෝමනස්ස සහගත බවට පත් වෙනවා. අන්න ඒතර ඉෂ්ඨාරම්මණයක් මූලික කරගෙනයි සිත සෝමනස් සහගත බවට පත් වෙන්නේ. එතකොට යම් ආරම්මණයක් මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්තයි නම් අන්න එතකොට පහළ වෙන්නේ උපේක්ෂා සහගත සිතක්. ඒක අපි මේ විදිහට තේරුම් ගනිමු ඔන්න. Tamanගේ දරුවෙක් ඉන්නවා. මේ දරුවා බොහෝ කාලයක් වෙනත් තැනක ඉඳලා Tamanට සම්මුඛ වෙනවා. කියන්නේ වෙනත් කොහේ හරි පිටරටක ඉඳලා හරි වෙනත් ස්ථානයක ඉඳලා හරි ඔන්න මාස ගාණක් පිටි ඉඳලා මේ දෙමව්පියෙක් දකින්නට පැමිණෙනවා. ඒ දෙමව්පියෙක් දකින්නට පැමිණෙනකොට ඒ දෙමව්පියාට ඒ දරුව ඉස්සෙල්ලම දකින්න ලැබෙන මොහොත මොකද්ද? අන්න ඒ වෙලාවේ ස්ථාරම්මණයක් නේ මේ දරුවා කියන්නේ. අන්න මවට දරුවා කියලා කියන්නේ ස්ථාරම්මණයක්. එතකොට අන්න ඒ දරුවා සම්මුඛ වෙච්ච වෙලාවකදී අන්න ඒ අම්මට ඒ වෙලාවේ හිත සෝමනස සහගත ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ අනුසාරයෙන් අනිත් ඒවා තේරුම් ගන්නට ඕන. ඒතර සිතක් කොහොමද එහෙනම් උපේක්ෂා සහගත බවට පත් වෙන්නේ? කියන මධ්‍යස්ථාරම්මනෙහි. ඒ කියන්නේ ඔන්න දැන් තමන් පාරට බහැලා ඇවිදගෙන යනකොට සාමාන්‍ය මිනිසෙක් ඉදිරියෙන් මුණ ගැහෙනවා. ඒතර මේ කෙනා තමන්ගේ වෛරක්කාරයෙකුත් නෙවෙයි. හිතවත් කෙනෙකුත් නෙවෙයි. මීට කලින් දැකලත් නැහැ. අන්න එතකොට තමන්ට මේ කෙනා පිළිබඳව ද්වේෂයක් හටගන්නෙත් නැහැ, සොම්නසක් හටගන්නෙත් නැහැ. දැන් අර ඉස්සල්ලා වගේ දරුවා දැකපු මවතරන් සොම්නසක් ඇති වෙනවද අර මිනිස්සයා දකිනකොට නෑ. දේශයක් හටගන්නවද? ඒත් නෑ. එහෙනම් අන්න කිසිම මධ්‍යස්ථයනේ. අන්න ඒ වෙනි අවස්ථාවන් තුලදී සිත මධ්‍යස්ථ ස්වභාවයටපත් වෙනවා. ඒතර අන්න ඒ ආරම්මණයන් විශේෂයි පහළවන සිත උපේක්ෂා සහගත බවට පත් වෙනවා. ඒව ඉදිරියේදී තවත් හොඳට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. වේදනා ඉගෙන ගන්නකොට. එතකොට දැන් ඔන්න සෝමනස්ස සහ උපේක්ෂා කියන දෙකේ වෙනස Tamanට තේරෙනු ඇති යම් තරමකින්. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන දිට්ඨිගත සම්පයුක්ත සහ දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ කවර අර්ථයකින්ද? ඒතර මෙතන දිට්ඨිය කියන වචනයෙන්ම තේරුමක් ඇති වෙනවා යම්කිසි දෘෂ්ටියක් පිළිබඳවයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මෙතන දෘෂ්ටිය කියලා කියන්නේ තමන් ධර්මතාවයන් විශේෂ ඇති කරගෙන තියෙන වැරදි වැටහීමකට දෘෂ්ටිය කියලා කියන්නේ. එතනදී දැන් ඔන්න නොඑක් විට තමන්ට මුලා බවක් තියෙන මේ ලෝකයන් පිළිබඳව මේ විශ්වය පිළිබඳව මේ ජීවිත පිළිබඳව අන්න සත්වයා තුළ විමතියක් ඇති වෙනවා මේ සියලු වස්තුන් සියලු ද්‍රව්‍යයන් මේ සියලු ලෝකයන් මවලා තියෙන්නේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ නමක් විසින්න කියන දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ඉස්සර ඒ නමට භාවිත කරා තිත්තායතන සූත්‍රයේදී ඊශ්වර නිර්මාණවාදය කියලා. ඒ කියන්නේ මේ සියල්ලක්ම මවලා තියෙන්නේ යම්කිසි දෙවි කෙනෙක් විසින් කියන දෘෂ්ටියක් තියෙනවා. එතකොට අන්න ඒ දෘෂ්ටිය යමෙක්ට තියෙනවා අන්න එයාට ඒ වෙලාවේ හටගන්නේ මේ ditthිය සමග යෙදුණු සිතක් ditthිගත සම්පයුක්ත සිතක්. එතකොට එතන ditthිය කියලා කියන්නේ වැරදි අවබෝධයටම කියන නමක්. ඒතර ඒ තුල කර්මය කර්මඵල විශ්වාසය නැති වෙන්න පුළුවන්. ධර්මතාවයන් තුල පවතින සැබෑ తත්වේ අවබෝධ නොවන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න සාමාන්‍ය ලෝකයා තුල තියෙනව නේද දෘෂ්ටියක් අර වැඩිපුර තියෙන මිනිස්සුන්ගෙන් ගත්තට කමක් නැහැ කියන එහෙම දෘෂ්ටියක් තියෙනවානේ ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා තුල තියෙනවා දෘෂ්ටියක් මේ බොහෝ කොට වස්තුන් තියෙනවා නම් දැන් හිතමු ඔන්න අපි හිතන්න අයහපත් වැඩ කරලා හිතන්න සත්තු මරලා හරි මත්ද්‍රව්‍යයන් විකුණලා හරි පොහොසත් වෙච්ච මිනිසියෙක් ඉන්නවා. එතකොට අන්න යම් කෙනෙක් හිතනවා නම් ඒ ද්‍රව්‍යයන් අධාර්මිකව හම්බ කරගත්ත දේවල් ඒ නිසා ඒ මිනිස්යාගෙන් යමක් ගත්තට පව් නෑ කියලා දෘෂ්ටියක් තියනවා කියලා හිතන අන්න ඒ වගේ දෘෂ්ටියක් ඇති වුණොත් අන්න ඒ සිත ditthිගත සම්පයුක්තයි. ඒ කියන්නේ යම් සිතක් මිත්‍යා දෘෂ්ටියත් සමග යෙදෙනවා නම් අන්න ඒ සිතට කියනවා ditthිගත සම්පයුක්ත සිත කියලා. තුර යම් සිතක් මිත්‍යා දෘෂ්ටිය නොයදෙනවා නම් අන්න ඒ සිතට කියනවා දිට්ඨිගත විප්පයුත්ත කියලා. දැන් පැහැදිලිද? දිට්ඨිගත සම්පයුත්ත සහ දිට්ඨිගත විප්පයුත්ත කියන සිත් දෙක අතර වෙනස. ඒව ඉදිරියට තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අසංකාරික සහ සසංකාරික කියලා. අසංකාරික කියලා කියන්නේ තමන් විසින් හෝ තවත් කෙනෙක්ගේ මෙහෙයවීමකින් තොරව හටගන්නකොට ඒ සිතට කියනවා අසංකාරික සිත කියලා. ඒකට උපමා වශයෙන් දක්වනකොට හිතන්න දැන් තමන් මෙහෙම දැන් සමහරලාවට තමන් ඉඳගෙන ඉන්නකොට ඔන්න දැන් ගොඩක් අයගේ තියෙනවනේ අර ඉඳුරන්ගේ පාලනයක් නැති නිසා සමහර අයගේ හුරුව තියෙනවනේ මధుරයෙක් ආපු ගමන් පහරක් දෙන එක නේද? එතකොට දැන් මధుරයෙක් ආපු ගමන් Taman පහරක් ගසනවා. එතකොට ඒක කවුරුත් කියලාවත් නෙවෙයි. Tamanගේ හිතින් උත්සාහවත් කරලවත් නෙවෙයි. ඒක සිතත් එක්කම ආපු ඒ ජවන්සිත වල වේගයෙන් මේක ඒ විදිහටම කළා. අන්න ඒ විදිහේ වෙනත් කිසි කෙනෙක්ගේ උපකාරයකින් හෝ තමන් විසින්ම උත්සාහය ගැනීමකින් තොරව ඒ විදිහේ નિરાයාසයෙන්ම සිදුවන ක්‍රියාවක් තියෙනවා නම් ඒ සඳහා පහළ වෙච්ච සිතක් තියෙනවා නම් අන්න ඒ සිත අසංකාරික සිතක්. එතකොට සසංකාරික කියලා කියන්නේ ඔන්න දැන් තමන්ගේ අතේ මදුරුවෙක් වහලා ඉන්නවා. තමන් දැක්කේ නැහැ. ඒ වගේම තමන් ඒ ගැන එච්චර අවධානයක් ඇති කරගන්නෙත් නැතිව කමක් නැහැ කියලා ඉන්නත තව කෙනෙක් කියන ඔන්න මදුරුවෙක්. අන්න උත්සාහවත් කරන අන්න ඊට පස්සේ තමන් පහරක් ගහනවා. අන්න තව කෙනෙක්ගේ මෙහෙයවීමකින් කරනොට ඒ සිත සසංකාරිකයි. එහෙම නැත්නම් තමන් විසින්ම කියන්නේ දැන් තමන් එකපාර්ට්ම හිතනවා සතා මරන්න හොඳ නෑ කියලා හිතලා වෙලා කමක් නෑ කියලා ආයෙත් සිත තමන් විසින් උත්සාහයක් ඇති කරගෙන ඒ කාරණාව කරනවා. අන්න එවැනි අවස්ථාවන් වල පහළ වෙන්නේ සසංකාරික සිතක්. උතුරු දැන් පැහැදිලි නේද? උපේක්ෂා සහගත, සෝමනස සහගත, දිට්ඨිගත සම්පයුක්ත, දිට්ඨිගත විප්පයුක්ත, අසංකාරික, සසංකාරික කියන කොට්ටාසයන් දැන් හොඳටම පැහැදිලි. එතකොට අන්න මේ සිත් ගැන ඉගෙන ගන්නකොට මෙන්න මේ මූලික කාරණාවන් ගැන අපි හොඳට ඉගෙන ගන්නට ඕන. මොකද මේ දේවල් ඉගෙනගෙන ඉදිරියට යනකොට තමයි මේ අභිධර්මය निराවුල් කරගෙන එදිනදා ජීවිතය තුළ මේ ධර්මතාවයන් සිදුවන ආකාරයන් වටහාගෙන අකුසලයන් සිදුවන අවස්ථාවන් තුළ ඒකෙන් මිදෙන්න සමත්කමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසට අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ කාරණාවන් ටික පැහැදිලි කරන්නට පමණයි. ඉතින් ඒ නිසා අද දිනේදී අපි මේ පැහැදිලි කරන්නට යෙදුණු මේ කාරණාවන් ටික ඒ කියන්නේ පෙර මීට මීට පෙර වැඩසටහනේදී අපි ලොකු පරාසයක් පිළිබඳව ඉගෙන ගත්තා. අද දවසේදී ඉගෙන ගත්ත මේ පරමාර්ථ ධර්මයන් අතරින් මේ චිත්ත පරමාර්ථයේ පිළිබඳව ඒ චිත්ත පරමාර්ථයේනොත් මේ ලෝභ මූලික සිත් 8 සඳහන් වෙන මේ සෝමනස්ස උපේක්ෂා දිට්ඨිගත සංපයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන කාරණාවන්ගේ தත්වයන් පිළිබඳව ඉතින් අපේ ඉදිරි වැඩසටහනකදී ඒ කාරණාවන් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න අද දවසේදී මේ ඇති කරගත්ත මේ ධර්මඥානය අපි හැමදිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියලා වන්දනා කරගන්නවා. Thank you.